තව ප්‍රශ්නය මේ කාම ඡන්දහා ඡන්ද රාගෙහි වෙනස පැහැදිලි කරලා ගෙම ඉල්ලීමක් කරනවා. කාම ඡන්ද කියලා කියන්නේ කාමයන් නිසා අන්ධ වෙනවා. මේ පංචකාමයේ මුල් කරගෙන රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා. මේ පංචකාමයන්ගේ ආස්වාදයට වහල් වුණාම ධර්මයේ නොදැනීම නිසා මේකද කියනවා අසුතවා පුතඥෝ. ධර්මයේ දැක නැති ආර්යයන් ඇසුරට ගත්තේ නැති සත්පුරුෂ ධර්මයක් අහපු නැති සත්පුරුෂ දර්ශනයක් ලැබුවේ නැති අසෘතවත් පෘථජ්ජනයා කියන පුද්ගලයා. දස අකුසලයට බර වෙලා ඉන්න දහම් නොදත්ත පුද්ගලයා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කෙනාට මේ කාම වස්තුවක් දැක්කහම ඔව් ඒ කාමයේ මුසපත් වෙනවා. කාමයේ අන්ධ බවටපත් වෙනවා. ඒ කාමයේ බලාපොරොත්තුෙන් ඔහු ඕන දස අකුසලයක් ඕන ජඩ වැඩක් බලු වැඩක් කරන්න ලැහැත් වෙලා ඉන්නේ. ඔහුට කිසිම ගුණ ධර්මයක් නැහැ කාමයේ ඊතරම් ලොකු දෙයක්. අන්නේම අවස්ථාවක් තියෙනවා. අන්නේ බුද්ධිලාගේ ස්වභාවය ඇතිනම් මේ කාම ඡන්දය කියන්නේ අන්න එහෙමගේ තියෙන ස්වභාවයට. මේක නීවරණයක්. සෝවාන් ඵලයටපත් වෙනකොට මේ නීවරණේ බිඳිලා යනවා. ඒ අන්ධභාවය නැති වෙනවා. කාමයේ නැති වෙන්නේ නැහැ. කාමයේ නිසා ඇතිවෙනා වූ අන්ධභාවය නැති වෙනවා. අන්ධභාවය කිව්වේ කාමයේ ලොකු වෙලා කාමයේ ලොකුකමට ඕන දස අකුසලයක් ජල වැඩක් බලු වැඩක් කරන ගති තියෙනවා දුගතියටපත් වෙන ගති තියෙනවනම් එහෙම ගතියක් ආවදාවා සෝවාන් වුණාට පස්සේ එන්නේ හැබැයි කාමයේ තියෙනවා අසාධාරණ විදිහට අයුතු විදිහට නීච විදිහට කාමයේ පස්සේ යන්නේ නැහැ කාම භුක්තිය විඳිනවා ඒක නැත්තේ නේ ඒ සෝවාන් පුද්දිලාට තොරමගක් තියෙන්නේ අන්න මේ කාමයන්ගේ ස්වභාවය චන්ද රාගය කියන්නේ මොකද්ද ඔය කාම රූප අරූප කියන තුන් ලෝකේම අයිති වෙන යම් කිසි අරමුණක් ඇද්ද ඒ අරමුණෙහි යම්කිසි ආකාරයෙන් බැඳෙනවා නම් හිත අන්න ඒකේ ස්වභාවය. හිත එහි බැඳෙනවා. බැඳුනහම මොකද වෙන්නේ? හිත කොතන හරි ලෝකේ අරමුණක බැඳුනොත් ඒක හොඳයි කියලා ගත්තොත් අන්න එතන නිවන පිහිටන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ. ඉතින් කිසි සංකාරයක් අනිත්‍යයි නිත්‍යයි කියලා ගන්නවා නම් සෝවාන් පුද්දලෙක් අතින් ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන. ලෝකේ කිසිම සංකාරයක් සුඛයි කියලා ආයතන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ කවදාවත් සෝවාන් පුද්දලෙක්. කිසිම ලෝකයේ තියෙනා වූ සංඛාර වලට අයිති වෙන කොටසක් අත්තයි සාරවත් කියන தත්තර කවදාත් ඒ දෘෂ්ටියට වැටෙන්නේ නැහැ සෝවාන් පුද්ගලයා. එහෙනම් සෝවාන් පුද්ගලයා සියලු සංඛාර පිළිබඳව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ යථාර්ථයේ පිහිල්ලා තියෙන දර්ශනඥානී. ඊළඟ දර්ශනඥානී පිහිලව පුද්ගලයා තුල චන්දරාගය තියෙනවා. චන්දරාගය කියන්නේ එක කාම ඡන්දේ නෑ. කාමී නිසා වෙන අන්ධවීම නෑ. කාමරාග රූපරාග අරූපරාග ඉවර නැති නිසා කාම ලෝකේ උපදිනා රූප ලෝකෙත් උපදිනා අරූප ලෝකෙත් උපදිනවා. ඒ කාමරාගය කියනා වූ ඒකේ උපදීමට තිබෙනා වූ යම්කිසි ආකාරයක කැමැත්තක් තියෙනවා නම් අන්න ඒ නිසා හිතේ ඇතිවෙනා වූ අඩුපාඩුවක් තියෙනවා. හිත අන්ධ වීමක් නිවන පූර්ණ වෙන්නේ නිවන පූර්ණ අධ්‍යක්ීම පූර්ණ වෙන්නේ. ඒ දර්ශනේ සිද්ධ වෙන්නේ දහම් අවබෝධය තියෙනවා. ඉදිරිය පූර්ණ වෙන්නේ නැති එක. චන්දරාගය කියන්නේ අන්න ඒකයි. ඡන්දයක් රාගයක් ඇත ඡන්ද රාගයයි. ඡන්දය කියන වචනේ අර්ථ කීපයක් තියෙනවා. හිත අන්ධ කරන අර්ථයෙන් ඡන්ද වෙනවා. හිත අන්ධ වන අර්ථයෙන් ච අන්ධ ඡන්ද වෙනවා. හිත අන්ධ වෙනවා. අන්ධ වෙනවා කියන්නේ හිතට දෙන වෙන දෙයක්. හිත සුද්ධ වෙන්න ප්‍රබාසවර වෙන්න තියන්නේ. ඒකට අඳුමක් දෙනවා. වර්ණයක් අවනවා. අන්න ඒ වගේ කාම ලෝකේ හොඳයි හෝ රූප ලෝකේ අරූප ලෝකේ යම් කිසි දෙනක ආස්වාදයක හිත බැඳුවොත් එහෙම. බැඳෙනකොට නිවනින් ඈත් වෙනවා. එන කොතනකවත් හිත බඳින දෙයක් නෑ අත්තරින් වැලී මිදී කෙලවුනහම සාන්තයි ප්‍රණීතයි වෙන්නේ යන්නේ අත්තරීම මිසක් වෙන එකක් නෙමෙයි කියලා. නිවන හරියට වටහා ගත්තාම නිවන හිත පිහිටනවා. නිවන හිත පිහ පූර්ණ වුණාම සියලු චන්දරාගයන්ගෙන් මිදෙනවා. ඒතකොට තුන් ලෝකෙම තුන් භවීම උපදින්නේ නෑ. කාම රාගයත් ඉවරයි, රූප රාගයත් ඉවරයි, අරූප රාගයත් ඉවරයි සියලු චන්දරාගය ඉවර වුණාම. ඒ කියන්නේ අරිහතුන් වහන්සේගේ ස්වභාවයටයි ඒක එහෙම වෙන්නේ.